සිද්ධ වෙනකොට ආණ්ඩුව සහ ආණ්ඩු කරණය කියන එක බරපතල ප්‍රබුදයකට ලක් වෙලා තිබෙනවා. පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම නිකම් විගඩමක් වගේ වෙලා තියෙන. සමහර දවස්වල මේක ඇතුලේ දැන් බුදිය ගන්නවා කට්ටිය. ඒතර මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට මේ ඇති වෙලා තියෙන විවිධත්වයන් වෙනස්කම් කළමනාකරණය කරගන්න බැරි අර්බුදයකට දැන් මුහුණ දීලා ඉන්නේ. ඉතින් මෙහෙම තියෙද්දී මේ පාර්ලිමේන්තුව ඉස්සරහට ඇදගෙන යන එක පැහැදිලිව පේන්න තියෙන්නේ මහින්දට බය මේ. වෙන මොකක්වත් නෙමෙයි. දැන් ඊයේ ගත්තත් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ රටේ දේශපාලන වැඩපිළිවෙලට අනුව මාතර රැසීමක් තිබා මේකට පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු ටික විපක්ෂ කට්ටිය ගියා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හසුරුව ගන්න අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකයන්ට බැරි වෙලා තියෙනවා. දැවැන්ත නායෑමකට පත් වෙලා තියෙනවා.